නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආයනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥා අධිගමාය නිම්මානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කතමේ චත්තාරෝ ඉද භික්ඛවේ භික්ඛු කායේ කා සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පදානෝ සතිමා විනේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චින්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී හරති ආතාපි සම්පජාරෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සං කතංච භික්ඛවේ භික්ඛ කෝකායේ කායානුපස්සී විරති ඉද බික්කවේ බික්කෝ අරඤ්ඤගතෝ රුක්ඛ මූලගතෝ ආසුඤ්ඤාගාරගතෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා සෝසතෝ අස්සසති සතෝ පස්ස සති දීවං ආස්ස සන්තෝ දීවං අස්ස සාමිති පජානාති දීවං ආපස්ස සන්තෝ දීවං පස්ස සාමිති පජානාති තේ රස්සං ති සංවේදී අස්ස සිස්සාමි තිසික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමි තිසික්කති පස්සම්භයං කාය සංකාරම් අස්ස සිස්සාමිති සික්කති පස්සම්භයං කාය සංකාරම් පස්ස සිස්සාමිති සික්කති සේයතාපි භික්කවේ දක්ඛෝ භමකාරෝවා බමගාරන්තේ වාසීවා දීඝං වා අංචන්තෝ දීඝං අංචාමිති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අන්තාමිති පජානාති ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීඝං වාපස්ස සම්තෝ දීඝං පස්ස සාමීති පජානාති රස්සං වාස්ස සම්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වාපස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති සම්මකාය පටිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති පස්සම් භයං කාය සංකාරම් අස්සතිස්සාමිති සික්ඛති පස්සම්භයං කාය සංකාරම් පස්සතිස්සාමිති සික්ඛති ඉතියං දත්තං වාකායේ කායානුපස්සී යරති බයිද්දා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බයින්දාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායන්නින් විහරති වය ධම්මානුපස්සීවා කායන්නින් විහරති සමුදය වය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති අත්තිකායෝති වාපලස්ස සතිපච්චුපට්ඨිතාහෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝ ච විහෙරති නජගින් දිලෝකේ උපාදීයති එවම් පිකෝ භික්ඛවේ භික්ඛෝ කායේ කා proyecto විදෝති තථා තථානං පජානාති ඉතියං ධත්තං වාකායේ කායානුපස්සී බහිද්ධාවා කායේ කායානුපස්සී හරති අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති සමුන හෝති පච්චුපත්තිතෝති යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහරති නචගින්ති ලෝකේ උපාදීයති එවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සීයති පුනජ පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පදානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පදානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පංසාව කම්මේ සම්පජානකාරී හෝති රතේඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්නේ භාවේ සම්පජාලකාරී හෝති ඉති අන්ධත්තං වාකායේ කායානුපස්සී විරති බහින්දා වාකායේ කායානුපස්සී විහරති අජ්ජත් බහින්දා වාකායේ කායානුපස්සීහති සමුදය ධම්මානුපස්සීවා කායම්මින් යති වය ධම්මානුපස්සීවා කායම් සමුදය වය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති අත්තිකායෝති වාපනස්ස සති වච්චුපට්ඨිතාෝති යාවදේ ඥානමත්තාය පටිංගති මත්තාය අනිච්චිතෝ ච විහෙරති නචකින් ජීලෝකේ උපාදීයති එවං බිකෝ භික්ඛවේ භික්ඛෝ කායේ කායානුපස්සීයති පුනච පරං භික්ඛවේ භික්ඛෝ ඉමමේව කායං උන්නං පාදතලා අදෝකේස මත්තකාතච පරියන්තං පුරන්නානප්පකාරස්ස අසුචිනෝ පච්චවේගදී අද්දිමන්මින් කායේ කේසා ලෝමානකා දන්තාතචෝ මන්සන්නාරු අට්ටි අට්ටි මිංජම් වක්කං අදයන් යකනං කිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්ත ගුණම් උදරියං කරේ සංපිත්තං සෙම්මම් පුම්මෝලෝහිතං සේදෝ මේදෝ අස්සුවසාගේලෝ සිංගානිකා ලසිකා මුත්තං මත්තලෝ සියදාපි වික්කවේ උබතෝ මුකා මුදෝලි පුරාලාලා විදස්ස ධන්නස්ස සියති දං සාලිනං විනම් මුග්ගානම් මාසානම් තිලානම් සම්දුලානම් තමේනම් චක්කුමා පුරිසෝ මුංචින්වා පච්චවෙක්කේය ඉමේ සාලී ඉමේ ඉමේ මාසා ඉමේ දිලා ඉමේ තන්දුලාති ඒව මේව කෝ භික්කවේ භික්ඛු ඉමමේව කායං උන්දං පාදතලා අදෝ කේස මත්තකාතච පරියන්තං පුරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච එකදී අත්තිමන්මින් කායේ කේසා ලෝමා ඉති අන්ධත්තං වාකායේ කායානුපස්සී විරති බහින්දා වාකායේ කායානුපස්සී විරති අජ්ජත් බහිද්ධා වාකායේ කායානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සීවා කායන්මින් විහෙරති වය ධම්මානුපස්සීවා කායන්මින් සමුදය අය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති අත්තිකායෝ දිවා පනස්ස සති පච්චුපට්ඨිතාදී යාවදේව ඥානමත්තාය පතින්න දිමන්තාය අනිසිතෝ චයරති නජගින් දිලෝකේ උපාදීයති එවං බිකෝ භික්ඛවේ භික්ඛු කායානුපස්සී විහෙරති උනත පරං භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යතාටිතං යතා පනිතං ධාතුසෝ වාචරෙක්කදී අත්තිමන් මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තී ඒයතාපි වික්කවේ සත්කෝ ගෝඝාතකෝ ගෝඝාත කන්තේ වාසීවා ගාවින් අධිත්වා දාතුම්මා පතේ බිලගෝ පති විභජින්වා නිදින්නෝ අත්සේ ඒවමේව කෝ භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාතිතං යතපනිතං ධාතුසෝ පච්චරෙක්කදී අත්තිමන්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඉතියං දත්තං වාකායේ ආයා අනුපස්සී විහෙරති බයින්දා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත් බයින්දාවා කායේ කායානුපස්සී සමුදය ධම්මානුපස්සීවා කායන්මින් විහෙති වය ධම්මානුපස්සීවා කායන්මින් සමුදය වය ධම්මානුපස්සීවා කායම්මින් විහෙරති අත්තිකායෝති වාපනස්ස සති වච්චුපට්ඨිතාමෝති යාවේ මත්තාය පතින්නති මත්තාය අනිස්සිතෝජ විහරති නජගින් දිලෝකේ උපාදීයති එවං බිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායා අනුපාස්සේ විහරති උනච පරං භික්ඛවේ භික්ඛු සේයතාපි පස්සේය ශරීරං සියති කාය චන්දිතං ඒකාමතං වා විමතං වා තියමතං වා උන්දු මාතකම් විනීලකම් විපුම්බක ජාතං සෝ ඉමමේව කායං උපසං භගවති අයම්පි ගෝකායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනදීතෝති ඉතියං ධත්තං වාකායේ කායානුපස්සී විහරති